සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සක්කායෝ කෝ ආවුසෝ ඒකෝ අන්තෝ සක්කාය සමුදයෝ ဒ ුතියෝ අන්තෝ සක්කාය නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බනීති ධර්ම ශ්‍රවණා බිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනාම තම තමන්ගේ කය එක තැනක තියනවා වගේ හිතත් එක්තැන් කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල සිත දුවන්නට නොදී බොහෝම වමනාවෙන් මේ අවස්ථාවේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ විදිහට සකසා ආදරෙන් ධර්ම ධර්මයේ ශ්‍රවණය කළාම එහි තියෙන ආනිසංසය තමයි මේ දේශනාව තුළ දේශනා කළ ධර්මයේ දහම් කරුණු අපේ සිත් තුළ මතක හිටිනවා. ඊට පස්සේ ඒ මතක තියෙන කරුණු හිතින් හිතෙන් නුවණින් සම්මර්ෂණය කරන්නට ඕනේ. එහෙම සම්මර්ෂණය කළාම මේ ධර්මයේ අර්ථය Tamanට තේරෙනවා වැටහෙනවා. අන්නේ අර්ථය තුලින් තමයි පින්වතුනි මේ සසර දුක ඇති කරන සියලු ආශ්‍රව ධර්ම කෙවා දාන්නේ. ඉතින් මේ දුක්සහගත සසර පැවැත්ම පිණිස පවතින ඒ ආශ්‍රව ධර්ම, ක්ලේශ ධර්ම නැති කරන්නට පුළුවන්කම තියෙන්නේ නැති වෙන්නේ නුවණින් ධර්මයේ අර්ථය තේරුම් ගත කෙනෙකුටයි නුවණින් ධර්මයේ අර්ථය තේරෙන්නේ වැටහෙන්නේ ඒ ධර්මයේ අර්ථය නුවණින් පරීක්ෂා කරන කෙනෙකුටයි ඒ අර්ථය පරීක්ෂා කරන්න පුළුවන්කම ලැබෙන්නේ නුවණින් දහම් කරුණු ගැන තථාගත ධර්මය ගැන අපේ සිත් තුළ යම් වැටහීමක් තිබුණොත් අපේ සිත් තුළ දහම් කරුණු ගැන මතකයක් පවතින වැටහීමක් තියෙන්නේ ආදරෙන් සකසා ධර්ම ශ්‍රවණය කළොත්. ඉතින් බොහොම ආදරෙන් ධර්ම ශ්‍රවණය කිරීමේ මෙන්න මෙබඳු ආනිසංශයක් තියෙනවා කියලා දැකලා දැනගෙන බොහෝම වුමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ තෙවලා දහම් අතර අංගුත්තර නිකායේ චක්ක නිපාතේ මහා මහා වර්ගයට අයිති මේ මජ්ජ කියන සූත්‍රය අනුසාරයෙන් නිවන් මඟ හඳුනා ගැනීම පිණිස පවතින දහම් කරුණ රාශියක් මම විස්තර කළා. එහි අවසාන වශයෙන් පෙන්වලා තියෙන 6 වෙනි කාරණාව තමයි අද විස්තර කරන්න යෙදিলা තියෙන්නේ. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ ඒ බරණස ඉසිපතනාරාමේ වැඩ ඉන්න කාලේ වික්ෂුන් වහන්සේලා පිණ්ඩපාත ගිහිල්ලා පිණ්ඩපාතෙන් පස්සේ දන්සභා මණ්ඩපේ රැස් වෙලා ඉන්නකොට දහම් කතාවක් උපන්නා පරායන වර්ගයේ මෙත්තිය මානවක අහපු ප්‍රශ්නට බුදුරජාණන් වහන්සේ පිළිතුරු වශයෙන් මෙන්න මෙහෙම ගාතාවක් වදාලා සෝභන්තේ විදිත්වාන යම් කෙනෙක් මේ අන්ත දෙක දැකලා අන්ත දෙක අතහැරලා මජ්ජේ මන්තා නලිපති මැදට ඇවිල්ලා මැදත් ඇවරෙන්නේ නැතුව මජ්ජේ මන්තා නලිපති මැදත් ඇවරෙන්නේ නැතුව මේ තණ්හාව ඉක්මවනවා නම් මෙන්න මෙයාට මහා පුරුෂයා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ ගාථාවේ හැටියට අන්ත දෙක කියන්නේ මොකක්ද? මැද කියන්නේ මොකක්ද? සිබ්බනිය කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ මොකේටද? මහා පුරුෂයා වෙන්නේ කොහොමද කියලා කතාවක් ඇති වුණාම තම තමන්ට වැටහෙන ආකාරයකට එදා එතන හිටපු ස්තවීර භික්ෂුන් වහන්සේලා මතක් කළා එක ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා ස්පර්ශ එක්කන්තයක් ස්පර්ශ සමුදය එක්කන්තයක් ස්පර්ශය නිරෝධය මෙදයි කියලා තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා අතීතයේ එක්කන්තයක් අනාගතයේ එක්කන්තයක් වර්තමානයේ මෙදයි කියලා තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා සැප වේදනාව එක්කන්තයක් දුක් වේදනාව එක්කන්තයක් උපේක්ෂා වේදනාව මැදයි කියලා තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. නාමයේ එක්කන්තයක්, රූපයේ එක්කන්තයක්, විඥානයේ මැදයි කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක්, බාහිර ආයතන එක්කන්තයක්, විඥානයේ මැදයි කියලා. මේ විදිහට තම තමන් මධ්‍යම ප්‍රතිපදාව හඳුනාගත්ත හැටිත් තම තමන් අන්ත අයින් කරලා මධ්‍යම ප්‍රතිපදාවට පැමිණිච්ච හැටිත් කෙනා කෙනා පැමිණි මග එදා ස්වාමීන් වහන්සේලා විස්තර කරනකොට එතන හිටපු තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කරනවා ඇවැත්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ගාථා ව්‍යර්ථය මට මෙන්න මෙහෙම තේරෙනවා සක්ඛායකෝ ආවසෝ ඒකෝ අන්තෝ සක්ඛාය සමුදයෝ ဒ ුතියෝ අන්තෝ සක්කාය නිරෝධ මජ්ජේ තණ්හා සිබ්බනේ මට තේරෙනවා මේ සක්කාය කියලා කියන්නේ එක අන්තයක් කියලා සක්කාය සමුදය දෙවනි අන්තයයි කියලා සක්කාය නිරෝධ වෙන විදිහට ඉන්න පුළුවන් නම් ඉන්නවනම් මෙන්න මේකයි මැද මෙන්න මේ විදිහට මැද හිටපු කෙනාටයි තණ්හාව නැති වෙන්නේ සිබ්බණිය කියලා කිව්වේ තණ්හාවට ඒ තණ්හාව ඉක්මවන්න පුළුවන්. සිබ්බනිය ඉක්මවන්න පුළුවන් තණ්හාව ඉක්මවන්න පුළුවන් මේ සක්කාය නිරෝධය කියන තැනට පැමිණිලයි. මෙන්න මේ විදිහට සක්කායන්තයට යන්නේත් නැතුව සක්කාය සමුදිත සමුදයන්තයට යන්නේත් නැතුව සක්කාය නිරෝධයට පිළිපැදලා තණ්හාව නැති කරපු කෙනාට නම් මහා පුරුෂයා කියලා කියන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ගාථාවේ අර්ථය මට මේ විදිහට වැටහෙනවා කියලා මේ ස්වාමීන් වහන්සේ මතක් කළා. එතනදී ඒ ස්වාමීන් වහන්සේ පෙන්වපු ආකාරයට සක්කාය කියන එක එක අන්තයක් සක්කාය සමුදය එක් අන්තයක් සක්කාය නිරෝධිය මැදයි කියලා පෙන්වුවා. ඒ ධර්මයන්ගේ අර්ථය අපි තේරුම් කරගන්නට ඕනේ. මම මුලින්ම මතක් කළා මේිට පෙර දේශනාවලදී අපිට මේ සසර දුක්ගිනි නිවෙන මේ සද්ධර්ම මාර්ගයේ වර්ධින්නේ නැතුව යන්න නම් නිවැරදි මාවත තෝරා ගන්න නිවැරදි මාවත හඳුනා ගන්න ඒ මාර්ගය පිළිබඳ බුදුරජාන් වහන්සේ පෙන්වා වදාළ මග සලකුණු තියෙන්න ඕනේ. තිබුණු තරමටයි අපිට පුළුවන් ඇත්තටම අපිට මේ හම්බ වෙලා තියෙන දේ නිවැරදි මාර්ගයේද මේ මාර්ගය නිවැරදිද මේ මාර්ගයේ ගමන් කළොත් අපේ බලාපොරොත්තුව දුක නැති කිරීම ලබා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්න ටික අපිට ලියා ගන්න පුළුවන් ඉතින් ඒ ධර්මයේ පිළිබඳ මාර්ගය පිළිබඳ නිවැරදි මං සලකුණු නිවැරදි විස්තරයක් අපිට නැති වුණොත් නිවන් මගයි කියලා නිවන් දකින ප්‍රතිපදාවයි කියලා කවුරුම හරි කෙනෙක් මොනවා හරි දෙයක් කිව්වොත් ඒක අපිට පිළිගන්න වෙනවා. මොකද ඒක හරි වැරදි දෙක තේරුම් කරගන්නවත් අපි ගාව දැනුම නැති නිසා. පින්වතුනි මේ පරියාප්තිය කියලා කියන්නේ පෙළදහම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ නිර්වාණය නැමැති නගරයට යන්න තියෙන ලිපිනේ මේ උපකාරී කරගෙන මේ ලිපිනේ උදව් කරගෙනයි අපිට යන්න තියෙන්නේ ඒ නිසා අපේ ජීවිතයෙන් මේ අන්ත හඳුනාගත්තොත් අපිට පහසුයි අපි අද යම් දහමක් නිවන් මඟ කියලා වඩනවා නම් පුරනවා නම් ඒ කරන දේ තුල මේ අන්තයකට අහු වෙලා තියනවද නැද්ද කියලා විනිශ්චය කරගන්න පුළුවන්. ඉතින් තියෙනවා නම් ඒ එතනින් ඉවත් වෙලා නිවැරදි ක්‍රමයට පැමිණෙන්න පුළුවන්. ඉතින් එහෙම අන්තයකට අහස නොවන විදිහට අපේ මනස පවතිනවා නම් ඒ සතුටින් මේ ධර්මයේ යෙදෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට යහපතක් ලබා ගන්න පුළුවන් වටපිටාවක් නිවැරදි දැකීමක් මේ ශාසනය ගැන ලබා ගන්න පුළුවන් වටපිටාවක් මේ සූත්‍රය තුල තියෙනවා. ඒ අවබෝධය අපි තුල වඩා වර්ධනය කර ගැනීමට උපකාරී වෙන මේ දහම් පරයයත් අපි ටිකක් නුවණින් සම්මර්ෂණය කරලා බලමු. එතකොට එදා ඒ ස්වාමින් වහන්සේ මතක් කළේ සක්ඛායකෝ ආවසෝ ඒකවන්තෝ ඔන්න සක්ඛාය කියලා කියන්නේ එක් අන්තයක් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ එදා ධම්මචක්ක පවත්තන සූත්‍රයේදීත් අන්තයක් දේශනා කළා අන්ත දෙකක් දේශනා කළා කාමසුකල්ලිකාන යෝගයේ එක්කන්තයක් අත්තකිලමතාන යෝගයේ එක්කන්තයක් කියලා. එතකොට මේ අන්ත දෙක ඇසුරු කරලා කවදාවත් නිවන් දකින්න බෑ. ඒ අන්ත දෙකට නොපෙමන මධ්‍යම ප්‍රතිපදාවෙන් නිවන් දකින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. ඒ විදිහටම සක්කාය එකාන්තයක් නම් සක්කාය ඇසුරු කරමින් සක්කාය තුල හිත රැඳෙමින් නිවන් දකින්න බෑ. සක්කාය සමුදය ඇසුරු කරමින් සක්කාය සමුදයට පැමිණෙමින් සක්කාය සමුදය තුල ඉඳගෙන නිවන් දකින්න බෑ. සක්කාය නිරෝධයට පැමිණීමයි මැද කියලා කියන්නේ. එතකොට එතෙන්ටම ඒ පරිදිම ඒ න්‍යායයටම එඬ වෙනවා ඒ ධම්මචක්කපවත්තන සූත්‍රය වගේම එතනින් පෙන්නපු අන්ත වගේ මේ කියපු හැම අන්තයක්ම නිවන් මගට අන්තරා කරයි කියලා දකින්න ඕනේ. ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළේ අන්ත අතහැරිය යුතුයි කියලා නම් ඒ විදිහට මේ හැම අන්තයක්ම අතහැරෙන්න ඕනේ කියන කාරණාවත් පින්වත්තුන්ගේ මතකෙ තියෙන්නට ඕනේ. දැන් අපි බලමු සක්කාය එක්කන්තයක්. සක්කාය කියලා කියන්නේ මොකේද කියලා. පින්වත්තුනේ බුදුරජාණන් වහන්සේ සක්කාය කියලා වදාලේ මේ පංච උපාදානස්කන්ධයට. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය සංඛාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධයට තථාගතයන් වහන්සේ සක්කායයි කියලා වදාලා. එතකොට පංච උපාදානස්කන්ධය පරිහරණය කරන මට්ටම පංච උපාදානස්කන්ධය පරිහරණය කරමින් කරන තැනක මධ්‍යම ප්‍රතිපදාව නැහැ කියන කාරණාව පින්වතුන්ට වැටහෙන්න ඕනේ. මොකද සක්කාය එක්කන්තයක් නිසා. එතකොට මේ පංච උපාදානස්කන්ධය මොනතරම් දුරට මොනතරම් ප්‍රභේදගතව නියෝජනය වෙනවද කියලා අපි පොඩ්ඩක් සම්මර්ෂණය කරලා බලමු. පින්වතුනි මේ පංච උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේ ප්‍රභේද වශයෙන් ගත්තාම අපිට රූප උපාදානස්කන්ධය කියනකොට චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතුවත් සතර මහා ධාතුන් නිසා පවතින උපාදාය රූපක් තියෙනවා හැබැයි උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද? සාසව උපාදානීයා. ආශ්‍රව යෙදෙන්න හිත වූ උපාදානයට හිත වූ ආශ්‍රව සහිත උපාදානයට හිත වූ යම් ස්කන්ධයක් තියෙනවනේ මෙන්න මේකට තමයි උපාදා නස්කන්ධ කියලා කියන්නේ. එතකොට රූපය කියන එක උපාදානයේ ඇතිවෙන්න උපාදාන කරගන්න හිත රූපයට කියනවා රූප උපාදානය කියලා. මම මගේ කියලා දැඩිව ගන්නට හිත රූපයට කියනවා රූප උපාදානය කියලා. ඒ රූපය ප්‍රධාන වශයෙන්ම අපේ ජීවිතයට සම්බන්ධ වෙන දහ පොලක් තියෙනවා ඇහැ රූපය කන ශබ්දය නාසය ගන්ධය දිව ශරීරය කය පොට්ටබ්බේ. තව උපාදාය රූප ටිකක් තියෙනවා ධම්මායතනෙ අනුව. නමුත් මේ ධර්මතා ටික අපි විස්තර කිරීම පැත්තකින් තබමු. අපේ අවබෝධයේ පහසුව සඳහා මෙන්න මේ ටික අරගනිමු අපි මේ පංච උපාදානස්කන්ධයේ රූප උපාදානස්කන්ධය කියනකොට ඇහත් රූපියත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් කයත් පොට්ටබ්බයත් කියන ටික දකින්න. ඊට පස්සේ මේ වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංකාර උපාදානස්කන්ධ කියන මේ ස්කන්ධ ටික චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන ස්පර්ශ ආයතන හය හරහම දකින්න. විඥාන කියනකොට චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන තැනින් දකින්න. කෙටියෙන් ගත්තොත් ඇහෙන් අපි රූපයක් බලනවා කියන තැනක පංච උපාදානස්කන්ධය. සද්දයක් අහනවා කියන තැන ඇහෙනවා කියන තැන පංච උපාදානස්කන්ධයක්. ගන්ධයක් දැනෙනවා කියන තැන පංච උපාදානස්කන්ධයක්. රසක් දැනෙනවා කියන තැන පංච උපාදානස්කන්ධයක්. කයට ස්පර්ශයක් දැනෙනවා කියන තැන තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. සිතට ධර්මාරමණයක් දැනෙනවා කියන තැන ලෝකෙ තුල තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. එතකොට මේ ඔක්කොම සක්කායයි. යම් කිසි කෙනෙක් ඔය සීමාව තුල නම් ඉන්නේ එයා සක්කාය කියන අන්තේ ඉන්නේ. එතකොට මේ සක්කාය කොයිතරම් දුරට ප්‍රභේදගතව පවතිනවද? කාම භූමිය අනුව ගිය හැම ධර්මතාවයක්ම සක්කායට අයිති කියලා කෙටියෙන් තේරුම් කරගන්නට. ඒ තුල කුසල කුසල කර්ම වෙන්න පුළුවන් කුසල අකුසල විපාක වෙන්න පුළුවන් කුසලත් අකුසලත් නොවන විපාකත් නොවන ක්‍රියා ධර්මයක් වෙන්නත් පුළුවන් ඒ කුමන ධර්මයක් වුණත් කාම භූමිය තුල තියෙන ඔක්කොම අයිති පංච උපාදානස්කන්ධයට නැත්තම් සක්කායට කියන කාරණාව කෙටියෙන් දැනගන්න. රූප ධාතුව අනුව රූප භූමිය අනුව ගිය කුසල විපාක ක්‍රියා කියන මේ ඔක්කොම ධර්මතා ටික සක්කාය අනුවගේ ධර්මයක්. අරූප භූමිය අනුව ගිය කුසල විපාක ක්‍රියා කියන ඔක්කොම සක්කාය අනුවගේ ධර්මයක්. සක්කාය කියනකොට යටින් අවීචය පටන් උඩින් බවාග්‍රය දක්වා මේ 31 තලයම තනි වචනයකින් දකින්න. තව පැත්තකින් ගත්තොත් කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියන තුන් ලෝකයේම දකින්න සක්කාය කියනකොට. මේ ඔක්කොම සක්මා සක්කාය ඉක්මවපු අය නෙමෙයි ඉන්නේ. මේ පංච උපාදානස්කන්ධේ ඉක්මවපු අය නෙමෙයි ඉන්නේ. පංච උපාදානස්කන්ධේ මිදිච්ච අය නෙමෙයි මේ ලෝකේ ඉන්නේ. එතකොට සක්කාය කියලා කිව්වේ ඔන්න ඔය ටිකට. සක්කාය එක් අන්තයක් කියලා කිව්වේ මේ තුම් භූමිය ඇතුලේ තියෙන කුමන හෝ ධර්මයක් ඇසුරු කරගෙන පවතින මනසකට කියනවා සක්කාය අනුව පවතිනවා කියලා. එතකොට සක්කාය සමුදය කියලා බුදුරජාණන් වහන්සේ මේ මේ ස්වාමීන් වහන්සේ මෙතෙන්දී නිර්වචනය කළේ සක්කාය සමුදය කියලා කුමකටද? සක්කාය සමුදය ද්විතීයවන්තෝ කියලා මතක් කළා. සක්කාය සමුදය කියලා කිව්වේ තණ්හාවට. සක්කාය කියලා කිව්ව පංච උපාදානස්කන්ධයට. පංච උපාදානස්කන්ධය කෙරෙහි පවතින යම් තණ්හාවක් තියෙනවා නම් මේ තණ්හාවට කියනවා සක්කාය සමුදයන්ති කියලා. ඇයි ඒ සක්කාය සමුදයන්ති කිව්වේ? දැන් පංච උපාදානස්කන්ධය කෙරෙහි තණ්හාවක් තියෙනවා නම් මේ තණ්හාව නිසා උපාදානය ඇති වෙලා උපාදානය නිසා භවය ඇති වෙලා භවය නිසා නැවත මේ වගේ සක්කායේ ලැබීමක් වෙනවා නම් මේ වගේ පංච උපාදානස්කන්ධයක් නැවත හටගන්නා බවක් වෙනවා නම් හැදෙනවා නම් ඒ හැදෙන්න හටගන්ට උපකාරී වෙන්නේ තණ්හාව නිසා. එතකොට නැවත මේ සක්කාය හදන සක්කාය ඇති කරන අන්තය තමයි මොකද්ද? තණ්හාව. එතකොට මෙන්න මේ සක්කාය එක් අන්තයක් සක්කාය සමුදය එක් අන්තයක්. දැන් හොඳට බලන්න ලෝකේ තුල කොතනකවත් නිවන් මඟ හැම ලැබෙන්නේ නැහැ. හොඳට බලන්න ඕනේ. දැන් ඇහෙන් රූපයක් පෙනෙන අවස්ථාව ගන්නට අපි ඕක තව පැත්තකින් මම විස්තර කළොත් පිමුතුනේ සමහර විටක විස්තර වශයෙන් ධර්මයේ ගොඩක් දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන් දන්න පින්වතුනුත් ඉන්න පුළුවන් යම් අරමුණක් අපිට උපදිනකොට දකිනාහන මේ සිත් උපදින හැටි ධර්මයේ විස්තර කරලා තියෙනවා චිත්ත වීති වශයෙන් සිත් උපදින ගමම් මග වශයෙන් එතනදී මේ චිත්ත වීතිය කියන තැනකින් මම පොඩ්ඩක් මේක පෙන්වන්නම්. අපි කියමු චක්කු ద్వාරා වජ්ජන චිත්ත වීතිය කියන තැනකින් ඇහැ ආවර්ජනා කළා රූපයක් බැලීම පිණිස සිත ඊට නැඹුරු වෙන අවස්ථාවේදී චක්කු විඥාන කියලා චිත්ත වීතියේ චක්කු විඥාන කියලා පෙන්වන මට්ටම දකින්ට සක්කාය හැටියට මෙන්න මේ ටික සක්කාය ඊට මෙහා ධර්මයේ සක්කාය නෙමෙයි කියන එක නෙමෙයි ඊට පස්සේ මේ චිත්ත වීතියේම ජවන් කියන තැනට එනකොට දකින්න සක්කාය සමුදයාන්තය චිත්ත වීතියක ඇහැට රූපයක් පෙනෙන අවස්ථාව නිර්මාණය වෙන චක්කු විඥාන කියන මට්ටම සක්කාය ඒ අරමුණම අබිනිරෝපණ වශයෙන් ඊගාව සිතෙන් පිළි අරගෙන ඊට නැඹුරු වෙලා ජවම් මට්ටමට යනකොට සක්කාය සමුදය අන්තේ චිත්ත වීතියක් පටන්ගෙන අවසන් වෙන ධර්මතාවය තුල තියෙනව සක්කාය සහ සක්කාය සමුදය අන්තේ. මම මෙතනින් මේ ටික මෙහෙම මතක් කළේ මේ ලෝකේ කිසිම තැනක මේ අන්ත දෙක අතහැරිච්ච ධර්මතාවයක් ලැබෙන්නේ නැහැ. ලෝකෙ තුල ලෝකය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ මේ අන්ත දෙක නිසා. සක්කාය කියන අන්තය උපකාරයි සක්කාය සමුදය අන්තය හැදෙන්න සක්කාය සමුදය කියන අන්තය උපකාරයි අපෝ සක්කාය කියන අන්තය හැදෙන්න පංච උපාදානස්කන්ධයේ උපකාරයි තණ්හාව ඇතිවෙන්න තණ්හාව උපකාරයි ආපෝ පංච උපාදානස්කන්ධය ඇතිවෙන්න කියන කාරණාව මම මතක් කළේ මේ සක්කාය කිව්වේ පංච උපාදානස්කන්ධෙට එතකොට යම් කිසි කෙනෙක් ඇහෙට රූපයක් පෙනෙන මට්ටම දකින්න සක්කාය පෙනෙන දේ ආරම්භය ඇලිලා ගැටිලා පවතින මානසික මට්ටම දකින්න සක්කාය සමුදේ හැටියට ඇහෙන් රූපයක් දැකලා දකින දේ ආරම්භය ඇලීම් ගැටීම් දෙක ඇති කරගත්තොත් මෙන්න මෙතන තියෙන සක්කාය සමුදය අන්තය. දැන් මෙතනදී සක්කාය ඇතුලේ සක්කාය නිරෝධිය ලැබෙනවද කියලා බලන්න. සක්කාය ඇතුලේ සක්කාය නිරෝධිය ලැබෙනවද කියලා මම ප්‍රශ්නයක් ඇහුවේ. ඇහැට යම් රූපයක් පෙනෙන අවස්ථාව සක්කායයි කියලා මම මතක් කළා. ඒ පෙනෙන දේ අනිත්‍ය හැටියට දුක් හැටියට අනාත්ම හැටියට මෙනෙහි කළොත් මෙනෙහි කළොත් මෙන්න මේ මෙනෙහි කිරීම තුළ සක්කාය නිරෝධයක් සිද්ධ වෙනවද කියලා බලන්න. සක්කාය ධර්මතාවයේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා තීරණය කළා මිසක ඒ සක්කායම පිළිගත්ත තීරණය කරන එක ආකාරයක් මිසක අපි සක්කායෙන් මිදලා නෙමෙයි මේ ඉන්නේ. හොඳට බලන්න රූපය පෙනෙන මට්ටමට පංච උපාදානස්කන්ධය සක්කාය කියලා කියනවා නම් කෙනෙක් ඒ පේන රූපය ඒ සක්කාය ධර්මියෝ මම මගේ මගේ ආත්මයයි කියලා ගත්තොත් එයා පෙනෙන රූපය තීරණය කළ හැටියේ ඒ මම මගේ කියලා ගත්ත කෙලෙසේ තණ්හාව අයිති වෙන්නේ අර පෙනුණු දෙයට. ඇහැට රූපයක් පෙවුණා පෙවුණු රූපයේ තීරණය කරනවා මේක බොහොම හොඳයි ප්‍රියයි මනාපයි මේක මගේ කියලා. ඒ ප්‍රියයි හොඳයි මනාපයි කියලා ගත්ත තීරණය අයිති වෙන්නේ අර සක්කායට. මොකද සක්කාය ගැන මෙයා ගත්ත තීරණය මේ. මේක හොඳයි මනාපයි කියලා. ඒ හින්දා යා ඒකට තණ්හාව ඇති වෙනවා. අපි ඇහැට රූපයක් පේනවා. පේන රූපය අපි පිළිගන්න හැටි අපි තීරණය කරන හැටි මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තීරණය කරනවා. සක්කාය අපි පිළිගත්ත හැටි අපි තීරණය කළ හැටි අනිත්‍ය දුකයි අනාත්මයි කියලා. කෙනෙක් සක්කාය මම මගේ මගේ ආත්මයයි කියලා අකුසල් වශයෙන් ගත්තා. අපි සක්කාය අනිත්‍ය දුකයි අනාත්මයි කියලා කුසල් වශයෙන් ගත්තා. මේ දෙන්නම සක්කාය කියන ධර්මතාවය ඉක්මවලා නැහැ. සක්කාය කියන ධර්මතාවය තුල හීන ප්‍රනිත බවක් විතරයි මේ තියෙන්නේ. අපිට කුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. කුසලයක් ලැබෙනවා. නමුත් අපි තාම තීරණය කළේ සක්කායටමයි. මොකද අපි මතක් කළා රූපයක් පේනවා කියන බව තමයි සක්කාය කියලා. එතකොට පෙනෙන දේ පෙනෙන රූපය අපි තීරණය කළ විදිහ එක විදිහක්. තව කෙනෙකුටත් රූපය පේනවා, සක්කාය හමු වෙනවා. එයා තීරණය කරන එක තව විදියක්. නමුත් දෙන්නගෙම තීන්දුව තීරණ ටික තියෙන්නේ රූපය ආරම්භය නම්. දෙන්නගේ තීන්දුව තීරණ තියෙන්නේ දෙන්නම ප්‍රතික්‍රියා දක්වලා තියෙන රූපෙට නම්. මෙතනදී සක්ම සක්කාය නොයික්මපු බවින් දෙන්නම සමානයි. සක්කාය තුල මම මේ මතක් කරන ටික ටිකක් ගැඹුරින් හිතන්න ඕනේ සිද්ධියක්. හැම වෙලාවෙම මතක් කරන්නේ ගිනිගත් දෙයක් තුල නොපිච්චින්න බෑ. ගිනිගත් දෙයින් ඇවිලෙන දෙයින් එළියට ගියොත් විතරයි නොපිච්චින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ගිනි ගොඩක්. ඇවිල ගන්නාලද දෙයක්. මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් අවිලගත් වූ දෙයක් සක්කාය කියන්නේ. ඒ සක්කාය ඇතුලේ ඉඳගෙන ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව මේවැයෙන් පිච්චෙන්නේ නැතුව ඉන්න බෑ. පේ මොකද ඒකෙන් මතක් කළේ පේන දේ ආරම්භය පින්වතුන් පේන දේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතන්නේ. ඕගොල්ලෝ ලෙඩවීම මහලු බව මරණය කියන මේ ගින්නෙන් මිදෙයිද කියලා බලන්න. නැරෙනකම් ඕගලන්ට හිත හිතා ඉන්න වෙයි. නමුත් නොපිච්චින්න බෑ පිච්චෙනවා. ගිනි ගොඩ ඇතුළට ගිහිල්ලා නොපිච්චින්න උත්සාහවත් වුණත් නැතත් දෙන්නම පිච්චෙනවා ගිනි ගොඩ ඇතුළ නිසා. මම මෙතන මතක් කළේ මේ සක්කාය නිරෝධය කියනකොට ලෝකෙ කිසිම කෙනෙකුට අයිති නැති දෙයක් අපිට ලැබෙන්න ඕනේ. හොඳයි මේ ශාසනයෙන් බැහැර කෙනෙකුට අපි ඉගැන්වුවොත් හරි කිව්වොත් හරි මේ රූපය රූපය කියන්නේ සක්කාය ඔක අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා හිතන්න කියලා එයාට හිතන්න බැයිද පුළුවන් එහෙනම් මේ ශාසනයෙන් බැහැර අයටත් ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙනවා කියන්න වෙනවා නමුත් මේ තරම් සරල පේන දෙයට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හිතපු පමණකින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝකෝත්තර මාර්ගය උපන්නා කියන කෙටි තැනකට එන්න එපා. මේ ධහම ටිකක් ගැඹුරුයි. ඒකයි මෙතනදී හොඳට බලන්න සක්කාය කන්තයක්. එහෙනම් තුන් භවයේම අනුගේ ඔක්කොම ධර්මතා අන්තයක්. ඒ එකක්වත් ඇසුරු කරලා ඒ එකක්වත් හිතට හසු වෙන්න දීලා නිවන් මඟ ලැබෙන්නේ ඒ එකක්වත් ඇසුරු කරන මානෙක නිවන් මඟ නැහැ. නිවන් මඟ තියෙන මානේ ඒ එකක්වත් ඇසුරු වෙන්නේ නැහැ. සක්කාය සමුදය දෙවනියන්තයයි. එහෙනම් තුන් භවයේ ඕනම දෙයක් ආරම්භය. කුමන හෝ ප්‍රාර්ථනාවක් තිබුණොත් බලාපොරොත්තුවක් තිබුණොත් මේ සක්කාය සමුදය අන්තයයි. එහෙනම් මේ තුන් භූමිය ඇතුලේ කිසිම දෙයක් හම්බ වෙන්නත් බෑ ඒ වර්ණ්‍ය ප්‍රාර්ථනාවක් තියෙන්නත් බෑ මධ්‍යම ප්‍රතිපදාවට මොකක් නිසාද සක්කාය නිරෝධයමදයි හොඳට තේරුම් කරගන්න ඕනේ සක්කාය එක් අන්තයක් මේ සක්කාය අන්තේ අපි පිහිටියොත් තමයි සක්කාය සමුදය අන්තේ නිර්මාණය වෙන්නේ කෙනෙකුට පුළුවන් නම් සක්කාය නිරෝධ වෙන විදිහට නුවණ හසුරවන්නට සක්කාය නිරුද්ධ වෙන විදිහට ජීවත් වෙන්න මෙන්න මෙයා සක්කායන්තය අතහරිනවා. සක්කායන්තය අතහැරුණු කෙනාට සක්කාය සමුදියන්තය අතහැරෙනවා. හැබැයි සක්කායන්තය අතහරින්න අපි ඉගෙනගෙන ඉන්න ක්‍රමය හරිද කියලා බලන්න. මොකද අපි හිතාගෙන ඉන්නේ ඇහැට රූපයක් පෙනෙනකොට පෙනෙන මට්ටම සක්කාය දැන්. පෙනෙන රූපය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් හිතන්ට. නමුත් අපි දන්නේ නැතුව ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අපි හිතුවනම් හිතලා තියෙන්නේ සක්කාය අරඹයයි. එහෙනම් අපේ හිතින් පරාසය අයිති සක්කායටයි කියන කාරණාව පින්වුතුන් නොහිතන්ට ඇති. මෙතනදී මම මේ දේශනාව පුරාවට මතක් කළ එක සිද්ධියක් තිබුණා. එක සිද්ධියක් මතක් කළා. ඒ තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක ලෝකෙට හිතාගන්නවත් බැරි එකක් වෙන්න ඕනේ. ලෝකෙ තුල කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැති එකක් වෙන්න ඕනේ. එතකොට එහෙමනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉන්න කෙනාට ලෝකයව දකින්න පුළුවන්. හැබැයි ලෝකයට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනාව දකින්න බැරි වෙන්න ඕනේ. අන්න ඒ වගේ දහමකුයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. සක්කායත් සක්කාය අන්තෙත් ඉන්න කෙනාට සක්කාය නිරෝධය ගැන හිතා ගන්නවත් බැරි වෙන්න ඕනේ. හැබැයි සක්කාය නිරෝධයේ ඉන්න කෙනාට සක්කාය නිරෝධියත් පුළුවන්, සක්කායත් දන්නවා, සක්කාය සමුදයත් දන්නවා. දැන් මෙතනදී අපි බලමු කොහොමද සක්කාය නිරෝධය වෙන්නේ එහෙනම් කියලා. මොකද මම මතක් කළා කෙටියෙන් ගත්තාම තුන් භූමිය අණුව පවතින ඔක්කොම ධර්මතා සක්කායයි. ඒ තුන් භූමිය අණුව ගිය හැම කුමන ධර්මතාවයක් ආරම්භය හෝ ප්‍රාර්ථනාවක් තියෙනවා නම් කැමැත්තක් සෙනෙහසක් තියෙනවා නම් ඒක සක්කාය සමුදයයි කියලා මතක් කළා. තව පැත්තකින් මතක් කළා පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න බව දිට්ටි සුතමුත විඤ්ඤාත නැතිනම් රූපයක් පෙනෙන බව සද්දයක් ඇහෙන බව ගන්ධ සුවඳ දැනෙන බව රස විඳින බව ස්පර්ශ දැනගන්න බව සිතින් ධර්මාරම්මන දැනෙන දැනගන්න බව සක්කායයි කියලා මතක් කළා. ඒ දේවල් ආරම්භය පෙනෙන රූපය ආරම්භය කැමැත්තක් තියෙනවා නම් ඇහෙන සද්දය ආරම්භය කැමැත්තක් තියෙනවා නම් මේ වගේ මේ ස්පර්ශ ආයතන 6 හරහා යම් කැමැත්තක් තියෙනවා මේක සක්කාය සමුදියන්තයයි කියලා මතක් කළා. ඒකම මතක් කළා ඇහැට කනට පෙනෙන ඇහෙන මට්ටම සක්කාය නම් ඒ පෙනෙන ඇහෙන දේවල් අරඹය කුමන විදිහකට හෝ හිතුවත් ඒක සක්කායට අයිති සිතුවිල්ලක් මිසක සක්කාය අනුවගේ සිතුවිල්ලක් මිසක සක්කාය නිරෝධය එයින් සිද්ධ වුණේ නැහැ කියන එකකුත් මම මතක් කළා. එහෙනම් මේ සක්කාය කියන අන්ත දෙක අතහැරලා සක්කාය නිරෝධයක අපි ඉන්නේ කොහොමද? මෙන්න මේ කාරණාව තමයි අපි තේරුම් කරගන්න ඕනේ. මෙන්න මේ කාරණාව තමයි ලෝකෙට වඩා වැදගත් වෙන්නේ. එතකොට සක්කාය සමුදය අන්තය ඉබේම යතහැරෙන්නේ සක්කාය කියන අන්තය අතහැරෙනකොට පංච උපාදාන ස්කන්ධය නිරුද්ධ නම් පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තණ්හාව ඇති වෙනවා කියන ධර්මතාවය विद्यमान නැහැනේ. තණ්හාව කියන එක අතහැරෙනවා. තණ්හාව ඇති වෙන්න තියෙන ස්කන්ධයත් නිරුද්ධ නම්. එතකොට දැන් අපි බලමු සක්කාය නිරෝධය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඒ ටික කරන්න අපිට වෙන්නේ ලෝකයා පරිහරණය කරන අරමුණුම ඊට වඩා නුවණකින් පරිහරණය කරන්න. මේ සක්කාය අපේ ජීවිතයට හම්බ වෙන ඇසුරු වෙන අවස්ථාව බලන්ට තුන් භූමියන් වූ හැම කෙනෙක්ම මේ සක්කාය පරිහරණය කරන්නේ සක්කාය පරිහරණය කරනකොට තියෙන ලක්ෂණය තමයි ඇහැ පරිහරණය කරද්දී රූපය නොඉක්මවා පවතී රූපයක් පෙනේ. සක්කාය ලක්ෂණය තමයි ඇහැ පරිහරණය කරනකොට රූප දකින මට්ටම. කන පරිහරණය කරනකොට ශබ්ද අහන මට්ටම සක්කාය ලක්ෂණය. නාසය පරිහරණය කරනකොට ගන්ධේ නොඉක්මවපු මනස තමයි සක්කාය ලක්ෂණය. දිව පරිහරණය කරනකොට රසයේ නොඉක්මපු ලක්ෂණය තමයි සක්කායේ මට්ටම. කය පරිහරණය කරනකොට පොට්ටබ්බේ නොඉක්මවපු මට්ටම තමයි සක්කාය ලක්ෂණය. මනස පරිහරණය කරනකොට ධම්මායතනේ නොඉක්මපු මට්ටම තමයි සක්කාය ලක්ෂණය. කෙනෙකුට පුළුවන් නම් රූපය ඉක්මන විදිහට රූපය අතහැරෙන විදිහට ඇහැ පරිහරණය කරන්නට. මෙන්න මෙතනයි තියෙන සුවිශේෂී ලක්ෂණය. ලෝකයා ඇහින් යම් රූපයක් දකිනකොට ඒ ලෝකයා දකින රූපය දකින මට්ටම හසු නොවන විදිහට ඒ ලෝකයාගේ මට්ටමින් මිදිලා ඉන්න අපිට පුළුවන් නම් අන්න අපි සක්කාය නිරෝධයක ඉන්නවා. හැබැයි මම කලිනුත් මතක් කළා ලෝකයා ඇහැ පරිහරණය කරනකොට පරිහරණය කරන්නට වෙන්නේ රූපයට පතිත වෙලා රූපයක් බලමින්මයි. එතකොට ලෝකයා රූපය දකිද්දි රූපය පරිහරණය කරද්දී ඒ ලෝකයා පරිහරණය කරන රූපෙන් අපිට මිදිලා ඉන්න පුළුවන් නම් සක්කායෙන් අපි මිදිලා. මෙතන තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි ලෝකයේ ඇහැ පරිහරණය කරන ඉරියව්වෙම ඇහැද පරිහරණය කරන්නේ. ලෝකයා දකින රූපයද රූපය දකිද්දි ඒ අරමුණේම ලෝකයාගේ මට්ටමින් මිදිලා ඉඳීමේ දර්ශනයක යෝනි. එහෙම නැතුව ලෝකයා රූපය දකිද්දි ඒ දකින මට්ටමින් වෙන් වෙලා ඉන්න නම් අපිට ඇස් වහගෙන පැත්තකට ගිහිල්ලා ඉන්නකොට ඒ රූපය අපි දකින්නේ නැති වෙයි. නමුත් මෙතනදී සක්කාය කියලා කිව්වේ සක්කාය ලක්ෂණය කියලා මතක් කළේ ඇහැ පරිහරණය කරන්න බෑ රූපය අතහැරෙන විදිහට. රූප දකින මට්ටම තමයි චක්කු විඥානයේ කෘත්‍යයක් වෙන මට්ටම තමයි සක්කාය කියලා කිව්වේ. කෙනෙකුට පුළුවන් නම් ඒ ලෝකයා පරිහරණය කරන අරමුණම පරිහරණය කරන්න. ලෝකයාගේ මට්ටමින් මිදිලා මේ පින් උතුම්ගේ අවබෝධය සඳහායි මම මේ එකම උපමාවක් උනත් නැවත නැවත ගන්නේ අපි කලින් මතක් කළ අර මිරිඟු උපමාවම ගන්න. මිරිඟුව තියෙන තැනක තිරිසංගත සතෙකුට ජලය වගේ පේනවා නම් පුරාණ කර්මයෙන් හැදුණු ඇහැට බාහිර ජලය වගේ රූපයක් පේනවා චක්කු විඥාණයෙන් බලනවා දැන් මුවෙක් වගේ සතෙකුට බාහිර වතුරක් දිහා බලාගෙන ඉන්නවා කියන තැන පංච උපාදානස්කන්ධය. සක්කාය තියෙන්නේ. ඔන්න දැන් සක්කාය. ඒ පංච උපාදානස්කන්ධයට ඒ පේන වතුරට කැමති වුණොත් මෙතන තියෙන සක්කාය සමුදය. දැන් හොඳට බලන්න අපිට පුළුවන් මේ උපමාවක් තිරිසංගත සතාට වතුර වලක් පේනකොට පේන වතුර වල තියෙනකොට එයාට වතුර වගේ පේන්නේ පේන දේ තමයි තියෙන්නේ තියෙන දේ තමයි පේන්නේ පේන දේම තියෙනවා තියෙන දේම පේනවා කියලා මට්ටමක දකින්න එකට තමයි සක්කාය ලක්ෂණය බාහිරින් රූපයක් දකිනවා ඒ අරමුණම අපි දකිනවා තිරසංගත සතාගේ මට්ටමින් මිදිලා పూర్ව කර්මයට හටගත්ත මේ ඇහෙම්ම අපි මිරිඟු දිහා බලනවා බලනකොට අපිට පේන්නේ කොහොමද වතුර වගේ. නමුත් අපි දන්නවා පේන දේ තියනව නෙමෙයි. තියෙන්නේ මිරිඟුව මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේනවා. පේන දේ තියනව නෙමෙයි තියෙන දේ පේනව නෙමෙයි කියලා අපි දෙපැත්තට දන්න නිසා අර තිරිසංගත සතා දකින විදිහේ බාහිර රූපයක් අපි දකින්නේ නැහැ. බාහිර තියෙන වතුර වලක් දකින්නේ නැහැ. බාහිර උපකාරයෙන් අපි තුල ඉපදිච්ච අපි තුල පහළ වෙච්ච හිතට වැටෙන ධර්මතාවයක් විතරයි අපිට තේරෙන්නේ. ඒ කියන්නේ සක්කාය කියන අන්තයේ නිර්මාණය වෙන්නේ දකින දේ තියනවා තියෙන දේ දකින්නවා කියන මට්ටමටයි. එහෙම පේන අරමුණක ඇහැ පරිහරණය කරනකොට කෙනෙකුට පුළුවන් නම් පෙනෙන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ පෙනෙනවා නෙමෙයි කියන ඥාන දර්ශනයකට පැමිණෙන්න. මෙයා මෙන්න මේ කෙනා සක්කායෙන් මිදිලා. ඒ කියන්නේ රූපයෙන්ම මිදිලා. එතකොට මේ රූපය අරඹය තණ්හාව ඇති වෙනවා සක්කාය සමුද්ධිය ඇති වෙනවා කියන ධර්මතාවය මොන විදිහටවත් වෙන්නේ නැහැ. කනෙන් ශබ්දයක් අහනකොට තියෙන සද්දයයි ඇහෙන්නේ ඇහෙන සද්දේ තියෙනවා කියන මට්ටම තමයි සක්කාය. අපිට පුළුවන් නම් මේ ලෝකයේ දකින මට්ටමට අනිත් පැත්තට යන්න. ඇහෙන සද්දය තියනවා නෙමෙයි තියෙන දේ ඇහෙනවා නෙමෙයි කියලා දකින්න පුළුවන් නම් අපිට මං ඊයේත් මතක් කළා මෙහෙම කියන්න තියෙන කාරණාව මෙහෙම කියන්නේ ඇයි කියන වටපිටාව පැහැදිලි කරලා දෙන්න අවස්ථාව නෙමෙයි මේ මේ අන්ත දෙක හඳුනගන්නටත් අන්ත අතහැරෙන තැන ඉන්නේ මෙහෙමයි කියන කාරණාව පෙන්වන්නටත් විතරයි මේ දේශනාව මම කරන්නේ. ඒක එහෙම වෙන්නේ කොහොමද කියන කාරණාව හොයන්න අපිට වෙලා තියෙනවා හොයන්න ඕනේ කියන කාරණාව මතක් කළා. මේ ස්පර්ශ ආයතන හයේම ලෝකයාට හම්බ වෙන මට්ටමට වඩා අනිත් පැත්තට යන්න වෙනවා රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරනකොට සක්කාය ලක්ෂණ ලක්ෂණය තමයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන 6 නොඉක්මවා ඒ ආයතන 6 තුල ඇසුරු කරනවා මේ තුන් ලෝකෙම කරන්නේ ඕක සක්කාය නිරෝධේ කෙටි ලක්ෂණය තමයි ඇහැ පරිහරණය කරනවා රූපයේ රූපෙන් මිදිලා. කන පරිහරණය කරනවා ශබ්දෙන් මිදිලා. නාසය පරිහරණය කරනවා ගන්ධයෙන් මිදිලා. දිව පරිහරණය කරනවා කයෙන් මිදිලා. මේ රසෙන් මිදිලා කය පරිහරණය කරනවා පොට්ටබ්බෙන් මිදිලා මනස පරිහරණය කරනවා ධර්මාරම්මණයෙන් මිදිලා එතකොට එයාගේ විඥානයේ පිහිටා හිටින්න තණ්හාව ඇතිවෙන්න තැනක් නැහැ තණ්හාව කියන එක යෙදෙන්නේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ওই තණ්හාවයි උපාදානය, උපාදානයයි භවයේ භවයයි ජාතිය. කෙනෙකුට තණ්හාව ඇති වෙන රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ටිකෙම මිදිලා නම් තණ්හාවට ඉඩ නැහැ. තණ්හාව නැතිනම් උපාදානය, භවය නැහැ, එහෙම ජාති ජරා මරණ නැහැ. සක්කාය නිරෝධයට යනවා. පංච උපාදානස්කන්ධ නිරෝධයට යනවා. එතකොට අපි හොඳට තේරුම් කරගන්න ඕනේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන අරමුණු හම්බ වෙන මට්ටම පරිහරණය කරන මට්ටම සක්කායයි ඒ වාරම්භය ඇලීන් ගැටින් දෙක ඇති කරගෙන ඉන්න මට්ටම සක්කාය සමුදයයි ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන ආයතන හය පරිහරණය කරද්දී රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ආයතන හය හසු නොවන විදිහට එයින් ඉක්මවා මනස පවතින විදිහට ඥාන දර්ශනීය තියාගෙන කටයුතු කරන්න පුළුවන් තැනක සක්කාය නිරෝධයි කියන එක. එතකොට රූපය හම්බ වෙලා රූපයට අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට හිතනවා නෙමෙයි. රූපය අතහැරෙන විදිහට නුවණින් හිතනවා. ඒ කියන්නේ ඉදිරියෙන් පෙනෙන මිරිඟු ඌව පෙනෙනකොට ජලය වගේ රූපයක් තියෙනවා කියලා දැකලා ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලුවට වැඩක් නැහැ. ජලය වගේ පෙනෙනවා කියන එක බොරුව කියන කාරණාව තේරෙන්න ඕනේ. එහෙම දෙයක් තියෙනවා කියලා පෙන්වන එක මායාව කියලා දැනගන්න ඕනේ. ඒ වගේ මේ බාහිරින් රූපයක් ඇති බවට පෙන්වන්නේ විඥානයේ මායාවක් මේ. මරීචික උපමා සංඥා මේ සංඥාව මිරිඟුවක් වගේ අපිට මෙහෙම පෙන්වන රූප සංඥාව මිරිඟුවක් වගේ. මේ යම් යම් දේවල් ඇති බවට පෙන්වන්නේ මේ විඥාන නැමැති මායාකාරයේ ලක්ෂණය. අපි ඒ පෙනෙන දේවල් තියනවා තියෙන දේවල්මයි පේන්නේ කියලා ඒක ඇත්ත කරගත්ත කියන්නේ මායාකාරයේ මායාවට අහු වෙලා. සංඥාව නැමැති මිරිඟුව අපි දුවනවා ඇත්ත වෙලා. මිරිඟුව ජලයේ හැටියට දැකලා ඒක බොණ්ඩ දුවන මුවත් ඉදිරියෙන් පේන දේ අල්ලන්න හදන අපිත් අතර වෙනසක් නැහැ. ඒ නිසා සක්කාය නිරෝධය කියනකොට හොඳට තේරුම් කරගන්නට ඕනේ දකින ආහන දැනෙන දැනගන්න මේ ස්පර්ශ ආයතන හයේම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මෙන්න මේ බාහිර ආයතන ටික ඉක්මන විදිහට ඥාන දර්ශනයක් පවත්වන්නටයි තියෙන්නේ සක්කාය නිරෝධය. ඔන්න ඔය විදිහට හිටියොත් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණොත් අන්න ඒ විදිහට ඉඳලා තණ්හාව නැති කළා කෙනාට මහා පුරුෂයා කියන්න වෙනවා. මෙතනදී මේ දේශනාවෙන් කෙටියෙන් දැනගන්න ඕනේ සක්කායාන්තේ කියනකොට තුන් භූමිය අනුව ගියම ස්පර්ශ ආයතන 6ම සක්කායයි සක්කාය සමුදයාන්තේ කියන තුන් භූමිය අනුව ගිය කුමන හෝ ධර්මතාවයක් කෙරෙහි හෝ ස්පර්ශ ආයතන 6 කුමන ආයතනයක් කෙරෙහි ඇති වෙන කැමැත්ත සක්කාය සමුදයයි සක්කාය නිරෝධය කියනකොට තුන් භූමියම අතහැරෙන විදිහට ස්පර්ශ ආයතන 6ම අතහැරෙන විදිහට යම් ඥාන දර්ශනයක් අපි තුල යෙදෙනවා නම් යොදා ගන්න පුළුවන් නම් මෙන්න මේ සිද්ධියයි සක්කාය නිරෝධය කියන්නේ කියන කාරණාව අනුමානට තේරුම් කරගන්න. ඉතින් එදා භික්ෂුන් වහන්සේලා තම තමන්ට හැකි පමණකින් අන්ත කියන්නේ මොනවද? මැද වෙන්නේ කොහොමද කියන එක කතා කළා. කතා කළාම හැමෝටම ප්‍රශ්නයක් වුණා. දැන් අපි කෙනා කෙනාට පුළුවන් විදිහට කෙනා කෙනා දන්න විදිහට අන්ත කිව්වා. නමුත් මේකේ නිවැරදි අන්තේ මොකද්ද? අපි කාගේ වචනේද හරි කියලා. ඊට පස්සේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහකට අපි දරාගමු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වික්ෂුන් වහන්සේලා මතක් කළා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ තන් සභා මණ්ඩපයේ ඉන්න අපි අතර දහම් කතාවක් ඇති වුණා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරායන වර්ගයේ මෙත්තෙය ප්‍රශ්නේදී අහපු ඒ දේශනා කළ සූත්‍රය ගැන අපි හැම කෙනාට තේරෙන තේරෙන විදිහට මේ මේ මේ අක්ෂරවලින් මේ විදිහට අන්ත කිව්වා. මේ මේ විදිහට මැද කිව්වා. මෙහෙම ඉඳලා තණ්හාව නැති කරලා කෙනා මහා පුරුෂයා කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ කාගේ වචනේද හරි? බුදුරජාණන් වහන්සේ සාදුකාර දීලා කියනවා මහණෙනි හැම කෙනාගේම භාසිතය සුභාසිතයක්. හැම කෙනාම පෙන්නපු අන්ත අන්තමමයි. හැම කෙනාම පෙන්නපු අන්ත අතහැරලා හැම කෙනාම පෙන්නපු මධ්‍යම ප්‍රතිපදාව තමයි මැද. ඒ නිසා තම තමන් ආපු මාර්ගය අනුව කෙනා කෙනාගේ වැටීම අනුව කිව්වට හැම කෙනාගේ වචනේම හරියි එතකොදුවත් මේ ස්පර්ශයේ එක්කන්තයක් ස්පර්ශ සමුදයාන්තය ස්පර්ශ නිරෝධිය මෙදයි කියන තැනට හිත තියලයි මම මේක කිව්වේ හැම කෙනාම කුමන හෝ අන්තයක් අතහැරියානම් මධ්‍යම ප්‍රතිපදාවේ හිටියානම් ඒ ඉඳලා තියෙන්නේ ස්පර්ශය කියන අන්තයට එන්නේත් නැතුව ස්පර්ශ සමුදයට එන්නේත් නැතුව ස්පර්ශ නිරෝධය කියන තැනකට හිත තියලයි කියලා භාගතුන් වහන්සේ මතක් කළා. එදා මේ ස්වාමීන් වහන්සේලා භාගතුන් වහන්සේගේ වචනය සතුටින් අනුමෝදන් වුණා. ඉතින් පින්වතුනි මම මේ මජ්ජ සූත්‍රය මතක් කළේ මාර්ගය පිළිබඳ යම් යම් ප්‍රශ්න ඇති වෙච්ච කාලවකවානුවක කාග්‍යවත් අදහස් වලට එකතු නොවි මේ දේශනා කරන මන් දේශනා කරන දෙයටද එකතු නොවි පිරිසිදු පෙළදහම ගැන මම මතක් කළා මේ සූත්‍රවලදී තියෙනවා මාර්ගය හඳුනා ගන්නට ලක්ෂණ ඒකේ ලක්ෂණ ටිකක් විතරයි මම මතක් කළේ ඒ තුලද දේශනාව තුල පෞද්ගලිකයි මේ හාමුදුරන්ගේ පෞද්ගලික අදහසුයි කියලා වැටහෙන යමක් පින්වතුන්ට තියෙනවනේ ඒකත් අතහරින්න අතහැරලා මේ සූත්‍රයේ ගවේෂණය කරලා මේකේ පෙන්නපු අන්ත ටික බලන්ඩ ඒ අන්ත ටික අතහැරලා නිවැරදිව ධම්මග මොකද්ද කියලා තෝරගෙන අපිට වැරදිලා තියෙනවා නම් ওই අන්ත වලට අපි අහු වෙලා තියෙනවා නම් ඒව අතහැරලා අත අන්ත අහු නොවන තැනකට පැමිණිලා මේ ජීවිතේම මේ දුක් කෙලවර කරගන්නට උත්සාහවත් වෙන්න ඕනේ මොකද කුමන හෝ වැරදීමකින් මේ සසරට වැටුනොත් අපිව බේරගන්න කවුරුවත් එන්නේ අපිට පිහිට අපිම නිසා මේ බුද්ධෝත්පාද කාලයේ ලැබුණු වෙලාවේ මනුෂ්‍ය ජීවිතේ ලැබුණු වෙලාවේ මේ ධහම නිවැරදිව තෝරගෙන මේ සසර දුක අවසන් කරගන්න හැමදෙනාම දක්ෂ වෙන්නට ඕනේ ඒ සඳහා මම අද දවසේදී මේ කළ දේශනාව මේ පින් උතුම්ට ධර්ම අවබෝධය සඳහා හේතු උපනිස්කියම වේවා කියලා සාදුනාදයක් පවත්වන්න. අපි හැමදෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සුවම් පදං පින්වතුනි විශේෂයෙන්ම මේ සසර දුක් විඳින සත්වයන්ට ඊතර වෙන්න තියෙන එකම ධම්මක තමයි එකම මාර්ගය තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය නැමැති නිවැරදි මාර්ගය මොකද්ද කියලා ලෝකෙට තේරුම් අරගෙන ඒ අවබෝධය ඔස්සේ මේ දුක්සහගත සසරින් එතර වේවා. ඒ සඳහා ලෝකෙට ධර්මය නිවැරදි ධර්මයේ තේරුම් කරගන්න නිවැරදි මාවත හඳුනා ගන්නට අවශ්‍ය වටපිටාව සකස් කරලා දෙනවා නම් ඒක මොනතරම් පිනක්ද ලෞතර බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ලෝකෙට අහන්න සලස්වනවා නම් මොනතරම් පිනක්ද මිනිසෙක් හැටියට අපිට කරන්න පුළුවන් එකම කලන දේ මෙන්න මේකයි නේද කියලා මෙන්න මේ වගේ කලන අදහසක් ඇති වෙලා කලන සිතක් ඇති වෙලා මේ පින් උතුම්ගේ මේ පින් උතුම්ගේ ධර්මඥානය සඳහා මේ සද්ධර්මයේ මේ පින් උතුම්ට ලබා දීම සඳහා මේ ධර්ම දේශනාව සඳහා අද විශේෂ දායකත්වයක් සපයනවා ඒ කොල්ලු පිටියේ බගතලේ පාරේ පදිංචි චන්ද්‍රසිරි මායාකඩුව පින්වත් මහත්මයා එතුමගේ කලන අදහසක් සත් අදහසක් තිබුණා අවිද්‍යා අන්ධකාරයෙන් යුක්තව සිටින මේ අයට ප්‍රඥාවේ ආලෝකයෙන් බිඳක් ලබා දෙන්න පුළුවන් නම් අනේ මට බැරි වුණත් පුළුවන් කෙනෙක් හරි ඒක කරනවා නම් එහෙම කරවල දෙන්න පුළුවන් නම් මොනතරම් වටිනවාද කියන කලන අදහසකින් එතුමා මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයක් සැපයුවා ඒ මායා කඩුව මහත්මයා ඒ වගේ සත් අදහසක මේ ක්‍රියාව කරලා පුංචි අහිංසක බලාපොරොත්තුකු සිටේ කෙලවරක තියෙනවා. ඒ තමයි එතුමා නමින් මිය පරලොව ගියේ ආදරණීය තමන්ගේ අම්මට තාත්තට තමන්ගේ ආච්චිට සීයට ඒ වගේම වර්ග પરම්පරාගත ඥාතින්ට පින් අනුමෝදන් කරන්ට එතුමා ඇතුළු සුජීවත් වාසය කරන තමන්ගේ අනිත් ඥාතීන්ට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්ට කියන අහිංසක බලාපොරොත්තුවක් අපි වෙනුවෙන් මේ තරම් සත්ක්‍රියාවක් කරලා ශාසනයට දහමට ලැබි පින්වතුන්ට උපකාරී වෙච්ච උපකාරී කළ අපේ පින්වත් ඒ චන්ද්‍රසිරි මායාකඩුව මහත්මයා වෙනුවෙන් අපි ආශිංසනය කරමු ඒ චන්ද්‍රසිරි මායාකඩුව මහත්මයා තමයි අද මේ සඳහා විශේෂ දායකත්වය සැපියුවේ කල්පනා කරගන්නට ඕනේ ඒ චන්ද්‍රසිරි මායා කඩුව මහත්මයාගේ නම් මෙසේ කාල යාත්‍රා කළ ඒ තමන්ගේ ආදරණීය මෑණියෝ වෙන TH පොඩි නෝනා තමන්ගේ ආදරණීය මෑණියන්ට ඒ වගේම රුමියල් මායා කඩුව තමන්ගේ පියාණන් ඒ වගේම තමන්ගේ ආදරණීය ආච්චි සීයා ඇතුළු තව වර්ග પરම්පරාගත ඥාතින් සිටින්න පුළුවන් මේ මොහොතේදී ඒ සියලුම ඥාතින් සිහිපත් කරගන්නට මේ ධර්ම දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසලයන් ඒ මායා කඩුව මහත්මාගේ දෙමව්පියෝ ඇතුළු වර්ග પરම්පරාගත සියලුම ඥාතින්ට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා ඒ අය දුක් ඇති ස්ථානයක සිටින දුකෙන් අත මිදී සපවත් භාගයටපත් වීමෙන් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහස ඇතුව හැමදෙනාම ඉදම් මේ ඥාතිනම් හෝතු ගාතාව කියලා හිතින් පින් අනුමෝදන් කරන්ට ඒ වගේම ඒ කුල්ලු පිටිය බගතලේ පාරේ පදිංචි චන්ද්‍රසිරි මායාකඩුව මහත්මයාටත් එතුමන්ගේ සුජීවතු වාසය කරන සහෝදර සහෝදරියෝ සහෝදර සහෝදරියන්ගේ දූ දරුවෝ ඥාතීන් හිතේසීන් යම් තාක් පිරිසක් සිටිනන් තව ඒ සියලුම දෙනාටත් මායාකඩුව මහත්මයා ඇතුළු සියලුම දෙනාටත් මේ ධර්ම ශ්‍රවණය කළා වූ සියලුම දෙනාටත් මේ ධර්ම ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස බලයෙන් මේ සත්ක්‍රියාවේ ආනිසංස බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වේවා ඒ වගේම දුගී දුප්පත් අසරණ දින්දු භාවයකටත්පත් නොවේවා උතුම් වූ නිර්වාණ සම්පත්‍ය අවබෝධයේ පිණිසත් මේ කුසල ධර්මයේ සෑම දිනාගේම ජීවිතවලට හේතු උපනිශ්‍රියම වේවා කියලා සාදුනාදයක් පවත්තන්ට හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.